ධම්මිකා මහත්මිය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ මතක් කරා ප්‍රශ්නයකට උත්තරයක් විදිහට කිව්වා අපේ ඒ කියන්නේ මම මේ මුළු ස්වාමින් වහන්සේගේ මුළු කතාවම මට තේරුණේ නෑ. හැබැයි අපි හිත ඇති වෙනකොට අපි ඒකට දැන් තරහ හිතක් ඇති වුණොත් අපි ඒක වෙනස් කරගන්න කායානුපස්සනාව වගේ දෙයක් අපි ගත්තොත් එතකොට එතනින් ඒක කඩන එකද කරන්නේ කියලා මම දැනගන්න කැමතියි. ආයෙ පොඩ්ඩක් අහන්න මේ ප්‍රශ්නේ. හොඳයි. um ස්වාමීන් වහන්සේ මම මේ ස්වාමීන් වහන්සේ කියපු දේශනාවෙන් ඔව් හදනවා මම කොහොමද මගේ එදිනදා ජීවිතේ ගන්නෙ? එක භවයක් තුල එක භවයක් තුල අපි දැන් කතා හිතක් ඇති වෙනකොට අපි මේ ඉන්න වෙලාවකට ඒක අයින් කරගන්න හිතෙන් අපි කරන්නේ ඒකට කායානුපස්සනාව වගේ දෙයක්. ඒ කියන්නේ කොහොමද මගේ හිතට මේ වෙලාවේ දැනෙන්නේ මේ තරහ? කොහෙද මගේ හිතෙන් කොහෙද මගේ ඇගෙන් මේක මතුවෙන්නේ වගේ ඒක අර දැන් ඒ අපේ හිතෙන් කොහොමද මේක මතුවෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට ඇතිවෙච්ච තරහ හිත ගැන නම් අපි ආවර්ජනා කරන්නේ එතනදී කායනුපස්සනාව නෙමෙයි. ඒක චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාව කියන කොටසට තමයි අපිට සංග්‍රහ කරන්න වෙන්නේ. ඒ ඒ කරන අධ්‍යයනය. හැබැයි අපිට ඕන නම් ඒ වෙලාවේ කායානුපස්සනාව උදව් කරගෙන අරක යට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතිවෙච්ච ඒ තරහ සිත ගැන හොයන්න යන්නේ නැහැ. ඒ වෙලාවට අපි සුපුරුදු ආනාපාන සතිය වඩනවා. අපිට ආනාපාන සතිය හොඳට වඩලා පුරුදුයි. කල්ලාතු එහෙම පුරුද්දක් තියෙනවනම් අපි ඉක්මනට අර වගේ තරහ සිතක් එන වෙලාවට ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරගෙන එතන පුහුණු කරනවා. එතකොට එතන තියෙන අරමුණ මාරු කිරීම. එතකොට ආනාපාන සතිය කියලා කියන්නේ කායानुපස්සනාවක් කායानुපස්සනාවෙන් අර द्वेष සහගත සිත දිගින් දිගට යන්නේක ඛණ්ඩණය වෙනවා ඛණ්ඩණය වුණාට द्वेष සහගත සිත ඇති උනේ කොහොමද කියන ගැඹුරු විදර්ශනාවක් ඒකෙන් ඇති වෙන්නේ නැහැ එනිසා කායानुපස්සනාවකිනුත් අපිට ඒක කඩා ගන්න පුළුවන් හැබැයි වඩා වැදගත් වෙන්නේ එතනදී චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් මට මේ තරහ සිතක් ඇති වුණා කියන බව දැනගෙන ඒ සිතේ තියෙන තරහ කොහොමද හටගත්තේ එතකොට දැන් මේ නැති ද්වේෂයක් ජනිත වුනේ කොහොමද? ඒ ජනිත වීමේ හේතු මොනවද? ඒ හේතුප්‍රත්‍ය වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කරලා මේක නිරුද්ධ කරන්නේ කොහොමද? නැවත නොහට ගන්නා தත්ත්වයටපත් කරන්නේ කොහොමද? අන්න ඒ විදිහට අධ්‍යයනය කිරීමෙන් තමයි අපිට ද්වේෂසිත දුරු කරගන්නට හොඳ විදර්ශනා මූලික පදනමක් ඇති කරගන්න පුළුවන්. ඒකට උදව් වෙන්නේ චිත්තානුපස්සන ධම්මානුපස්සන දෙක. හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාව කරන්න නම් ඒ ඒ මොහොතේ අපිට බැරි වෙන්න පුළුවන් කියලා මගේ අත්දැකීමෙන් මට දැන් ඒ ඒ මොහොතේ කරන්න පුළුවන් නම් තමයි ඒක සැබෑ චිත්තානුපසනාවක් වෙන්නේ නැත්නම් අපිට කරන්න <laughs> පුළුවන් වෙන්නේ ප්‍රත්‍යවේක්ෂණයක් ඒ කියන්නේ පස්සේ දැන් මේ මනෝභාවය නිම වුණාට පස්සේ අපිට ඒක ගැන හිතන්න විතරනේ පුළුවන් හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් පැහැදිලිව ප්‍රායෝගිකව ඒ සිද්ධිය අත්දකින්න පුළුවන් වෙන්නේ ඒ මොහොතේ අපි සිහියෙන් හිත ආවර්ජනා කළොත් විතරයි පැහැදිලිවම ආදේක සාමාන්‍යයෙන් පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස. පැහැදිලි වුණා. මම හිතුවේ අපට අපට හැබැයි අර මම පෙර දිනකත් කියා දුන්නා ඒ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය අපට චිත්තානුපස්සනාවකට යන්න යම්කිසි හුරුවක් ඇති කරගන්න උදව් වෙනවා. අපි පෙර දිනක කිව්ව අභ්‍යාසයක් හැටියට කරන්න දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන අද දවසේ මගේ හිතට තදින්ම දැනුණු කාරණා මොනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන ක්‍රමයක් අපි පෙර දිනක කියා දුන්නේ. එතකොට එහෙම එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපි ඇත්තටම සිත පිළිබඳවම තමයි මේ ප්‍රත්‍යවේක්ෂණය කරන්නේ. නමුත් ඉක්ම ගිය මනෝභාවයන් ගැන දැන් තියෙන මනෝභාවය ගැන නෙවෙයි දැන් තියෙන මනෝභාවයන් ගැන සිහියෙන් මොනින් දකිනකොට තමයි ඒක සැබෑ චිත්තානුපස්සනාවක් වෙන්නේ. ඉක්ම ගිය මනෝභාවයන් පිළිබඳව ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපට යම්කිසි චින්තාමය ඥානයක් එතන ගොඩනැගෙනවා. ඒක අපට උදව් වෙනවා නැවත මොහොතක ඒ කෝපේ ද්වේෂය මතුවෙද්දී වහා ඒක පාලනය කරගන්න දුරු කරගන්න එක උදව් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. දෙවස්සක් නැහැ. දෙවස්සක් නැහැ.